මිත්‍රිගල නිස්සරණ වනසෙන්සුරේදී යෝගාවචර පිරිසට මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වාදේය අනුසාරේය අසම්භාත නිමාරේ සතං අසතං හෝති අක්ඛියෝති බුදුරජාණන් වහන්සේ සංඝ සමාධියේ ගිහි සමාධියේ මේ දෙකේම අභිවෘද්ධියට දියුණුවට උපකාර වන උපදේශ රාගයක් දේශනා කරනවා. ලිච්ඡ විරල දරුවන් සඳහා දේශනා කරපු අවවාද ටික උපදේශ ටික ඊටාම වටිනාකම් දේවල් වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒවාම විශ්වනාථේලාටත් හරවලා. නම් දේශනා කළා කීප වතාවක්. මේ මේ අනුව ගිහි සමාජයේ දියුණුවක් සැලසෙන සංඝ සමාජයේ දියුණුවක් සැලසෙන තමන්ගෙන් අනුන්ට කරදරයක් නැතුව දීපවත්වන්ට සෙනවානම් අනුන්ගෙන් තමන්ට කරදරයකුත් නැතුව දීපවත්වන්ට සැලසෙනවානම් මේ සමාජ දෙකේම දියුණුව අභිවෘද්ධිය දෙහිගෙන සැලසෙනවා ඒ කියන්නේ සංඝ සමාජයේ සම්බන්ධව අපි කල්පනා කරලා බලන්න ඕනේ විශේෂ ගතිගුණ දියුණු කරන තේසක් සංඝ සමාජය. මෞද්ධ ගිහි සමාජයක් ඒ විදිහට. මෞද්ධ ගිහි සමාජය විශේෂ ගුණ ධර්මයන් දිනු කරන මේ නිසා බෞද්ධ වශයෙන් ලැබෙන මේ පිරිස් දෙකේම දියුණුවට උපකාර වන්නා වූ නීති උපදේශ ආදී රාශියක් ප්‍රකාශ වෙලා තියෙනවා. එයින් මේ වික්ෂු විශේෂයෙන් වික්ෂුන් වහන්සේලාගේ නිවුණුවට උපකාර වන්නා වූ අනුරුද්ධියට උපකාර වන අවවාදයක් ප්‍රකාශ වුණේ මේ ගාථාවෙන්. මේක බොහොම සැලකී යුතු දේවල් වශයෙන් සමය ගන්න පුළුවන්. කියන්නේ ජීවිතයක් පහසුවෙන් ගෙන යාමට උපකාර වෙන ලොකු වටිනාම අවවාදයක්. මේ ගාථාවෙන් සඳහන් වෙන අදහස් ටික සලකා බලන් දුන්නේ ඕවදෙය්‍ය අනුශාසෙය්‍ය අසම්භාස නිවාරයි සතං හිසෝ පියෝ හෝති අසතං හෝති අප්පිය ඕවදෙය්‍ය අවවාද කරන්නේය අවවාද කරනු අනුශාසෙය්‍ය අනුශාසනාද කරන්නේ අසද්භාත නිවාරේ වැරදි දේවල් වලින් අයින් කරන්න අයින් කර මේ විදිහේ කිරීම හේතු කොටගෙන සෝ සතං පියෝ හෝති ඒ කුජලයා සත්පුරුෂයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා අසතං හෝති ආප්තිය අසත්පුරුෂයන්ට නම් ප්‍රියජනක් වෙන්නේ නැහැ. ඒවා සත්පුරුෂ සමාජය අසත්පුරුෂ සමාජය කියලා දෙකක් තියෙනවා. ඒ සත්පුරුෂ සමාජයට උපකාරය අවවාදයක්. ඒ අසත්පුරුෂ සමාජයේදී උනත් මේව තේරුම් ගත්තොත් එයින් දුනවා සල්කා ගන්න පුළුවන්. අපි සත්පුරුෂයාම අසත්පුරුෂයාම විතර ඒ විදිහටම හිතේ සම්පත් කරගන්න යන නරකයි. විශේෂයෙන් අසත්පුරුෂය කියලා ඒ අයින් කරන්න යන නරකයි. ඒ මොකද උසස් සමාධිය විශ්වුන් වහන්සේ. යම් කිසි කෙනෙක් වැරදි වැරදි යම්දමට කටයුතු කරනවා නම් අනාරකට කටයුතු කරනවා නම් අසත්පුරුෂය කියලා කියන්න පුළුවන්. නමුත් ඒ විදිහටම හම් වතු ගහලා තමයි ඉන්නේ සුදුසු නැහැ. ඒ පුද්ගලයාව උනත් හදා ගැනීමටයි මහන්සි ගන්නවා. ඒතරම අසත්පුරුෂය අසත්පුරුෂය කියලා අයින් කිරීම සුදුසු නෑ. ඒක එක කාරණය. මේ කාරණේ මෙන්න මේ අවවාද දීවල. කියන්නේ ඒ බුද්ධ දේශනාව අන්ත අවවාද දෙන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අනුශාසනා කරන්නේ කියලා ප්‍රකාශ කරනවා. අවවාද දීමයි අනුශාසනා දීමයි කියීමයි කියන මේ කරුණු වචන දෙකේ තේරුම් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් එක වරක් තමයි කියනකොට අවවාදේ කියලා කියන අනුශාසනාව කියනවා නැවත නැවත කියනවා අනුශාසනය. තවත් සමහර විටක ඉදිරි මෙඩලිය යම් යම් දේවල් අරමුණු කියා දෙන එක අවවාදයේ කියන්න පුළුවන්. පණිවිඩ ඇරලා පණිවිඩ මාර්ගයෙන් නවනසන්ලි මාර්ගයෙන් ඉන් දිගට කියාදීම අනුශාසනා වශයෙන් යන්න පුළුවන් කියන ඔයie අදහස් ගන්න පුළුවන්. කොහොම හරි අනුන්ට උපදෙස් දීම. අනුන් වැරදි වලින් මඟ හරවා ගැනීම. වටිනා දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ වෙනවා මේ අවවාද දීමත් අනුශාසනා දීමත් වැරදි වලින් කුජලයන් අයින් කිරීමත් වෙන මේ කරුණ තුනම සිහියෙන් බුද්ධියෙන් කරන්තෝන ඒ වාගේම එහි ඊට ඇතුළත් වතකොට හිතා ඉඳගෙන ප්‍රතිපත්තිය දෙපිටා ඉඳගෙන ඒවා කරන්න බලාපොරොත්තු ඒ වත අවවාද දීමේ වතක් තියෙනවා. අනුශාසනා කිරීමේ වතක් තියෙනවා. වරදෙන් අහක් කිරීමේ අහක් කිරීමට උනන්දු වීමේ ඉදිරිපත් වීමේදී එක්තරා වතක් තියෙනවා. ඒක සලකා බලන්න ඕන. වෙන වෙන තැන්වලින් අපිට ඒකට උදාහරණ ගන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් අවවාද කරන ඇත්තෝ ඉන්නවා අපේ ගිහි සමාජයේ ඉන්නවා පැවිදි සමාජයේ ඉන්නවා. අනුන්ට අවවාද දෙනවා නුයේ කන්නවට. ඒ අවවාද දෙන ඇත්තෝ අනුශාසනා කරන ඇත්තෝ අනුන්ගේ අඩුපාඩුකම් වලින් මුදවා ගැනීමට බලාපොරොත්තු වන ඇත්තෝ බොහෝ විට අර නියම වාස දැනගෙන කරන්නේ නැහැ. ඒ නිසා ඒ නිසායේ අවවාදයයි අනුශාසනාවයි අර වැරදි වලින් අහ කිරීමට කරන උනන්දුවයි මහන්සියයි අහ ගන්න හේතු වෙන්නේ. අද ධර්ම දේශනා කරන පින්වතුන් වහන්සේලා ඉන්නවා බොහෝම දෙනෙක් වික්ෂුන් වහන්සේලා ඉන්න රටට අවවාදන ශාසනා දෙන ගිහි උදවියක් ඉන්නවා ඒ උදවියගේ ඒ උදවියගේ ඒ ක්‍රියාවල් දිහා බලාපුවාම හැම තැනම බන හැම තැනම බන දැන් ඔය විදිහේ ගුවන් විදුලි මාගින් කරන ධර්ම දේශනාවල් දිහා බලාපුවාම හැමදාම බණ හැමදාම බණ හැ. උපදේශ අවවාද ආදී ඇහෙනවා. නමුත් ඒ වයින් ඒ වහගෙන ඉඳීමෙන් ඒ තරම්ම ප්‍රයෝජන ගන්නවා කියලා අපිට හිතා ගන්න අමාරුයි මේ රට නරක වල තියෙන තනෝ දරාකුණා. ඒ තරමට රට නරස් වෙලා තියෙනවා, ගිහි සමාජ වෙලා තියෙනවා, පැවිදි සමාජයන් නරස් වෙලා තියෙනවා. යන්නේ බරපතල නරක අතකට. නමුත් නවවාද අනුශාසනාන දේශනාන කොපමණවත් කෙරේ. මා හිතනවා මේ විදිහට මේ අනුපාඩුවක් වෙලාගෙන මේ දේශනා කිරීමේ අනුශාසනා කිරීමේ අනුපාඩු අඩුපාඩු නිසායි. බොහෝ විට අර දේශනාව කරන ඇත්තගේ අනුශාසනා කරන ඇත්තා බලාපොරොත්තු වෙනවා තමන් බොහෝම ඉහළින් ඉඳගෙන අර අනුශාසනාව ලබන ඇත්තන් බොහෝ පහකින් තියාගෙන අනුශාසනාව කරන බලාපොරොත්තු වෙන අවවාද දෙන්න බලාපොරොත්තු වෙනවා තමන් බොහෝම ඉහළින් ඉන්න විදියයි අඟවන්නේ. අර අහනෝදවේ බොහෝම පල්ලෙහාන් ඉන්න විදියයි අඟවන්නේ. නමුත් ප්‍රතිපත්ති වශයෙන් අර අහන උදවියට වඩා කියන උදවියගේ ප්‍රතිපත්තිය අඩුයි. සමහර විට හොඳටම අඩුයි. මේ අඩුකම නිසා අර අහගෙන ඉන්න මිනිස්සු අහගෙන ඉන්න උදවිය දේශනාව අහගෙන ඉන්න උදේ අවවාද අනුශාසනම අහගෙන ඉන්න උදවිය අර දේශනාව පිළිබඳ ගරුත්වය කඩාදානවා. ඔය කිව්වට ඔය ඕවා නිකන් කියන කතාවක්. කරන කතාවක් නෙමෙයි. කිරීමට කරන කතාවක් නෙමෙයි ඔය රහමං කමට අනුන්ට අඟවන්න කියන කතාවල් මිස නියම වශයෙන් කරන්නේ සමහර අනුන්ට ඒ විදිහේ තමන් කරපු පුරාපු ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයේ පෙන්වීමට කරන කතාවල් නෙමෙයි මොකද නිකම් කිස් කතාවල් කියන අහගෙන ඉන්න උදවිය නොසලකින්න අහගෙන ඒ නොසලකින්න නිසා අර වටිනා ධර්මයේ වටිනාකම නැති වෙනවා සමාජයේ වැටුණා. අපි බොහෝම උදවිය. බොහෝම උදවිය තමන්ගේ ළඟ නැති ගුණ අනුරමින් යනුන්ට අවවාද කරන්නේ. ඒක තමයි ලොකු පාඩු. මේක අර ජාතික චාරිත්‍රයක් වගේ වෙලා තියෙනවා. බොහෝ විට තමන් ළඟට කෙනෙක් ආවම තමන් කන්නේ නැතුව අනුන්ට කන්න දෙනවා. තමන් ගන්නෙ නැහැ. නමුත් තනුන්ට හොඳට කන්න දෙන්නේ. ඒ විදිහේ දෙයක් වාගේ හරියට තමන් ළඟ නැතුව තමන් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව අනුන්ට දෙනවා ප්‍රයෝජන ගන්න කියලා. නමුත් මේකෙන් නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ මේක නියම පිළිවෙලක් නෙවෙයි. අවවාද දීමේ අනුශාසනා දීමේ නියම පිළිවෙලක් නෙවෙයි. අපේ වික්ෂූන් වහන්සේලා විශේෂයෙන් යෝගාවචරය මේක හොඳට ඉස්සරවන්න. අවවාද දෙන්න අවස්ථාව ලැබෙන, අනුශාසනා කරන්න අවස්ථාව ලැබෙන, අනුන් වරදින් නිදහස් කරන්න අයින් කිරීමට සුදුසු අවස්ථාවක් ලැබෙනවා. එබඳු අවස්ථාවලදී එහි යෙදෙන්න ඕන. ඒ යෙදෙන අවස්ථාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ අදහස බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තානමේව පඨමං පතිරූපේ නිමිෂේ. අතඤ්ඤ මනුසාසෙය නතිලිස්සෙය පාණ්ඩිත. ඒකත් සම්බන්ධ කරගන්න ඕන ඔබේ දේශනාවට. ඕදේ අනුශාසය කියන ලෝකයේ දෙකරපු දේශනාවට මේකත් එකතු වෙනවා. අත්තානමේව පසම පතිරූපේ නිදේශේ අත්තානං ඒව පඨමං පඨමං පළමු කොට අත්තානං සමාම් සමාධි වැඩ පිළිවෙලම පතිරූපේ සුදුසු තැනක නිවාසයේ නිමේෂයේ යොදවන්නේ යොදවන අර්ථ ඊළඟට අඥාන අනුසාරේ අනිකාට අවවාද දෙන්නේ අනුශාසනා කරන්නේ අනෝ ගාථා දෙකම දේශනා දෙකම එකට එකතු කළාම මේ වැඩේ යෙදෙන හැටි අපට තේරුම් ගන්න ඕනේ. අපි අනුශාසනා කරන්න ඕන අවවාද කරන්න ඕන වර්ධි නිදාස් කිරීමට අනුව අනු වර්ධෙන් නිදහස් කිරීමට අවවාද දෙන්න ඕන උපදෙස් දෙන්න ඕන උපදෙස් දෙන්න ඕන මෙන්න මේ පිළිවෙලටයි ඒ මොකද්ද ඒ තමන් යම් කිසි අවවාදයක් දෙනවා නම් අනුශාසනාවක් කරනවා නම් ඒබඳු අවස්ථාවේදී ඒ සම්බන්ධව එක්තරා හිතේ තැම්පත්කමක් දිනුවක් කියා ගන්න ඕන. සුදුසු තත්වයකට සුදුසු තත්වයක තමන් එහි නවත්වා ගන්න ඕන. තමාගේ හිත නවත්වා ගන්න ඕන. තමාගේ පිළිවෙල වැඩ පිළිවෙල සුදුසු තත්වයකින් දිනුවොත් වට හමුනවා සබා ගන්න ඕන. ඒ විදිහේ දිනුවොත් සබාගෙන ඊළඟට අනුතාව වාද දෙන්නේ. එහෙම නැතුව Taman නිකම්ම අනුන්ට අවවාද දෙන්න ගියොත් අනුශාසනා කරන්නද ගියොත් ඒ කරන අවවාදේවත් අනුශාසනයවත් අනුන් පිළිගන්නේ නැහැ ඇතුළතින් hina වෙනවා නෑ මෙහෙම කිව්වට මෙයාගේ හැටි මෙහෙමයි කියලා ওই විදිහට ඒ අහන්නේ කෙනා හිනාන්නේ බාර ගන්න ධර්මයක් අහක දැම්මා වෙනවා ධර්මයේ අහක දැම්මා වෙනවා ඒක ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ අදහස හොඳට සලකගෙන අපි අනුන්ට අවවාද අනුශාසනා කරන්න මහසේවන්ද යම් කිසි කරුණක් පිළිබඳව අවවාදයක් අනුශාසනාවක් කරනවා නම් ඒ කරුණ පිළිබඳව තමන් හොඳට තමන්ගේ අභ්‍යන්තරයේ දියුණුවක් ඇති කරගෙන එක්තරා අත්දැකීම් සමූහයක් ඇති කරගෙන අනුන්ට අවවාද දෙන්න ඕනේ අනුන්ට උපදෙස් දෙන්න ඕන කටයුතු කරන්න ඕන ඒ විදිහට ඒ එක්කම තවත් කරුණක් තියෙනවා ඒ අවවාද දෙන්නව අවස්ථාවේදී ඒ අවවාද දීම කෙරෙන්න ඕන කරුණාවෙන් මෛත්‍රියෙන් එක්කෙනෙකුට අවවාද දෙන්නව අවස්ථාවේදී තව කෙනෙකුට පහර ගැනීමේ අදහසින් ඒක කරන්න ඕනේ. එක්කෙනෙකුට අවවාද දෙනවා. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන කෙනෙකුට පහර ගැනීම. ඒකෙන් අර ධර්මයට අගෞරවයක් වෙන්නේ. ධර්ම ගෞරවයක් කලේ වෙන්නේ කලාවෙන්නේ ඒ වගේම නිස්ඵල වැඩක්. අපකාරකින් පාපක්‍රියාවක් පාපක්‍රියා මනාන්දමකින්වත් අනුන්ගේ හිත් සිනාන්දමට තමක් කරන්න ඕනේ අන්නේ ඒක එක කාරණේ ඒ වගේම තවත් ලෝකී වතක් තියෙනවා අනුන්ට උපදේශ දීමේ තවත් වතක් සමන් කල්පනා කරනවා දැන් යම් කිසි කෙනෙකුට අවවාදයක් උපදේශයක් අනුශාසනාවක් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ පුජ්‍යලයාගේ අදහස තේරුම් ගන්න ඕන. ඒ පුජ්‍යලයාගේ හිතේ තත්ත්වය ඔහු ඔහු හිතින් කොපමණ දුර දියුණුද මේ කරුණ සම්බන්ධව ඔහු කොපමණ දිනුනට ඈතට වැඩ කරලා තියෙනවද? කොයිතරම් කල්පනා කරලා තියෙනවද? කොයිතරම් ඒ වෙනුවට පිළිවෙත් පුරලා තියෙනවද? පිළිතිලාද වැඩිද අඩුද කියන ටිකක් හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බලන්නේ නැතුව ගම් දුරට ඒවා සම්බන්ධව කල්පනා කරලා ජීවුම් වෙලා ඉන්න මිනිහෙකුට කෙනෙකුට අවවාද දෙන්න ගියාම ඔහුගේ තත්වයට තත්වය පල්ලෙහාට වැටෙන අන්දමට අවවාද දෙන්න කිව්වොත් ඔහුගේ හිත නරක වෙනවා. ඔහුගේ හිත නරක වෙනවා. අර අවවාදෙ කිසිම වැඩක් නැති එකක් වෙනවා. ඔහුගේ தත්ත්වය පල්ලෙහාර වැඩෙනවම මට අවවාද දෙන්න. එක්තරා අන්නමක දියුණුවක් තියෙනවා නම් හිතේ ඒ අසාය සම්බන්ධ ප්‍රතිපත්තියෙහි යෙදලා ඉන්නවා නම් ඒක හොයලා බලලා ඒකට උදව් වෙන අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩුව කියන අන්නමට අවවාද කරනවා මිස නැතිව එහෙම නැතුව නිකම් දෝෂාරෝපණස්වරූපේ ඔහුගේ අඩුපාඩුකම් ලොකුවට පෙන්නමින් පවවා දන සාසනා කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ හානියක් ඒ පිටිලයටත් හානිය. මෙන්න මේ කරුණු කීපෙම අවවාද කිරීමේදී සලකා බලන්න මේවා ඊටාම සැලකුණු දේ වශයෙන් ඊටාලන්ට අනිත් එක කරන අවවාදේ අනුශාසනාව හැම අවස්ථාවකදීම සඵල වීමට සම්පූර්ණ වීමට එහි අත්දැකීම් Tamanට තබාගෙන අනුශාසනාව කරනවා නම් ඒකෙන් වටිනා ප්‍රයෝජන ගන්නවා මෛත්‍රී භාවනාව සම්බන්ධ අනුන්ට උපදෙස් දෙන්නේ මෛත්‍රී කරන්න ඕන බොහෝ හොඳට. අනුන්ට හොඳට මෛත්‍රී කරන්න ඕන. මේ සත්තුන්ට මෛත්‍රී, කුඩාසතාටත් මෛත්‍රී කරන්න ඕන. මහසතාටත් මෛත්‍රී කරන්න ඕන. නිපෙනෙන සතාටත් මෛත්‍රී කරන්න ඕන. පෙනෙන සතාටත් මෛත්‍රී කරන්න ඕන. පිටු ඉන්න සතාටත් මෛත්‍රී කරන්න ඕන. ඈත ඉන්න උදවියටත් මෛත්‍රී කරන්න ඕනේ කියලා කියනවා. නමුත් ඒ මෛත්‍රිය කිරීමේ පිළිවෙලවත් කරන විදිහක්වත් මේ කියන කෙනා ළඟ නැහැ. මොනම මෛත්‍රියක් නැහැ. නැතුව ඉඳගෙන අනුන්ට මෛත්‍රිය කරන්නේ කියන ඒ අන්නේ එතකොට අර කරන කතාව සම්පූර්ණයෙන්ම හොලා යනවා අහක යනවා. හිනා වෙනවා. අහගෙන ඉන්න උදවිය හිනා වෙනවා. එනිසා මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාව කරන්නේ මෛත්‍රී කරන්නේ මෛත්‍රී භාවනාව කරන්නේ කියලා ආනුන්ට උපදෙස් දෙන්නේ අනේ කියලා මෛත්‍රී පිළිබඳව තරහ දුරකට තරම දුරට භාවනාවෙන් හිත හදාගෙන හිටින්න ඕනේ. අත්දැකීම් සුළු අත්දැකීමක් අත්තමාලු ළඟ තියාගන්න ඕනේ. එහෙම වුණත් අර ඒක ඉදිරිපත් කරගෙන මාහිත්‍රය ඉදිරිපත් කරගෙන තමාගේ අත්දැකීම් ඉදිරිපත් කරගෙන අනුන්ට හොඳ අනුශාසනාවක් කරතයි ප්‍රයෝජනවත් අනුශාසනාවක් කරතයි ඒ ප්‍රයෝජනවත් අනුශාසනාව වැඩදායි වෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි මුළු ලෝකයකටම වැඩදායක වෙන්නේ අන්න ඒ විදිහට මෛත්‍රිය සම්බන්ධ අවවාද දෙන්න පුරුදු කරගන්න ඕනේ මේ මෛත්‍රී භාවනාව පුංචි භාවනාවක් වශයෙන් කියන්නේ. නමුත් මේක ලොකු භාවනාවක්. කියන්නේ අතර කමඨාන් වල තියෙනනේ බුද්ධානුස්සති නෙක්කාට අදුභං මරණස්සති. ඔය කියලා කොටස් හතරක් තියෙනවා නිතරම හැමදාම තියෙනවා. ඒනවා වැඩි ලොකුවට ගණන් ගන්නෑ. මේ මෛත්‍රී භාවනාව අ ඊතාවස සම්න්නමට දියුණු කරගත්තා. ඊතාවස සම්න්නමට දියුණු කර ගැනීම අරිහත්ත්වය ලබා ගන්න. අරිහත්ත්වයටත් මේක උපකාර කරන්නේ. දර්ශනාවට හරවාගෙන ධ්‍යාන වශයෙන් ධ්‍යාන කීපයක්ම ලබා ගන්න පුළුවන් අන්තිම ධ්‍යානයේ ඇරුණාම මුල් ධ්‍යාන ටික මේ මෛත්‍රී භාවනාවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් ඊළඟට උපේක්ඛා භාවනාවෙන් ධ්‍යාන හතරම සම්පූර්ණ කරගන්න පුළුවන් උපේක්ඛා භාවනාව සම්පූර්ණ කර ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ මෛත්‍රිය නැතුව. නිසා මෛත්‍රිය ප්‍රයෝජන. සතර බ්‍රහ්ම විහරණයෙන් මෛත්‍රිය ඊටාම ප්‍රයෝජනයි. ජීවිතවලට ජීවිතවලට බොහොම උපකාර වෙන භාවනාවක් මේක. මේ මේ නිසා මේ යෝගාවචරය බොහොම දෙනා මෛත්‍රී භාවනාව කරලා ඇති. ඒ මෛත්‍රී භාවනාව කරලා තියෙන ඇත්තෝ මේ ජීවන යම් යම් කිසි විදිහකින් මේ අත්දැකීම ඇති කරගන්න ඕනේ. අත්දැකීම් නැති කරගන්න. අතන මෙත පුංචි අත්දැකීම් උනත් සමහර විට ඒකේ ප්‍රයෝජනේ ප්‍රතිඵලය ඉතා උසස් වෙන්න පුළුවන්. මම එතන නිදර්ශනයක් මතක් කරන්න මට සිද්ධ වෙච්ච නිදර්ශනය. අද අද දෙන්න වෙච්ච එකක්. මේ සාක්මනට රාත්‍රී හතරෙන් පතරම එනවා උගේ එනවා අනහාව එනකොට මට සතේ සෑගුණා වගේ දැනුණා යම්සම් පයට අහු වුණා වගේ දැනුණා සෑගුණා නේ ඒ වෙලාවෙ එල්ලරන් ආවේ නේ සෑගුණා නෙමෙයි පයට ඒ පයේ කොනකට අහුණා වගේ දැන්න. ඌට හානියක් වුණේ නැති බව වඩ තේරුණා. ඉතින් මම එළියක් කරගෙන ඇවිල්ලා බැලුවා. බලනකොට හිතියේ පොඩි සාත් කර්මක පොඩි සාතේ. ඌව එළියට දාන්න හුඟක් මහන්සි ගත්තා කුස් අරගෙන ඇවිල්ලා හුඟක් මහන්සි ගත්තා. නමුත් බැරි වුණා. මට මතක් වුණා මේක එක්තරා ප්‍රතිපත්තියක්. සතේ ඒ විදිහේ ලොකු සතෙක් හරි පුංචි සතෙක් හරි මේ පත්තයන් ආදී ඔය සතුන් වුණා වෙන වෙන ඒ විදිහේ සතුන් වුණා අයින් කරන්න හොඳ පිළිවෙලක් මම හිතාගෙන තිබුණා ඒ පිළිවෙල මට කරන්නවර පස්සේ මතක් වුණා පස්සේ මතක් කළා අර කොස්ස උගේ ළඟට තියලා කොහොමද ඔබේ ළඟට තියලා මම මෛත්‍රී කළා. මේක තමයි වෙන්න ඕන කියලා මෛත්‍රී කළා. ඉස්සර බොහොම අමාරු වුණා මට මේක අහක් කරන්න. ඌ සංගීතමාව මේ කොස් මිදෙට. කොස් මිදෙට එනිම් මරගෙන දියෙච්චි. එදින ඌට කරදරේකුත් නැහැ මට කරදරේකුත් නැහැ එක්තරා අර පරණ දෙයක් මට මතක් වුණා. පරණ දෙයක් මට මතක් වුණා. මේ සිද්ධියෙන් මට පරණ සිද්ධියක් තව මතක් වුණා. කලින් මම ආරන්නේ මොකෙන්ද මේ පස්තෑයේ කියන තාලෙමයි මට හීනෙන් පේන්නේ. රාත්‍රී 12ට නැහැ. පරණ ගෙවල් වල ඉන්නනේ. පත්තෑන්. ඉතින් ඒ දවස්වල ටෝච් අරගෙන තිබුණේ නෑ මට. ඉටිමන්නමක් තිබුණා ඉටිමන්නම පත්ත වල ඉඳන උරක් ගහලා පත්ත කරලා බැලුවා නේද කොල්ලේ. ඕම් හරි. ලොකු පත්තෑ පත්තෑ කියන අර ගරුඩෝ කියන જાති. මහා පාටයි, දීගයි, කළු පාටයි. ඕක ඇඳට ගොඩ වෙන්න කිට්ටු නෑ. ඒ කවුරුවක් ගන්නෑ කිට්ටුව. මේක මෙලට කිසිම හානියක් කරන්න ඕන නෑ. මම අර කොල්මිට අරගෙන අර විදියටම කිසිම කලබලයක් නොවෙන්න අර මෛත්‍රී කරලා උඹේ ළඟින් තිබ්බ කොහොමද? අර උඩට යන එක මේකට නෑ. අභවදට නැංගා. නැංගලා ඒකම නැවතුණා. දැන් ගිහින් දාන්නේ කියනවා වගේ හරියට උකියි. ඔය නැගලා වගේ කියවෝ. එන්නේම කොහොමද හේම අරගෙන ගිහින් දෙන්න දෙනවා දොරපත්. මේ මෛත්‍රිය දුක්ඛිත ප්‍රතිපාද. කුංචි ප්‍රතිපාද මෛත්‍රියත් එක්ක යන්න ඕනෝක. වෙන රටේ කොනත් එහෙමයි. සතා දැක්කහම කලබල වෙන්න නරකයි. කලබල වෙන්නේ නැතුව නිස්සද්දව එන්නේ මොකක් හරි හිතු කරනවා. ඌ ඒකට බලන. ඒ හිතු කරන්න මෛත්‍රී. හැබැයි අර තමා කලින් මෛත්‍රී කළා කියලා ගන්නවා. මෛත්‍රිය දිනු කරලා තියා ගන්න ඕන. මෛත්‍රිය දිනු කරලා තියාගෙන ඉන්නේ කෙනෙකුට ඔක හොඳට පුළුවන් කරන්නේ. ඒ මෛත්‍රී අදහස හොඳට හිතේ හිතින් අරගෙන ඒ මෛත්‍රී අදහසින්ම අරද කියන මේකට නැගින්න ඕනම දුකට එන්නම් නැදලා නවතිනවා කන්ද පිළිකත් ඔබට හොඳයි කන්ද පිළිතේ තියෙන මෛත්‍රියමනේ කන්ද පිළිතත් මෛත්‍රිය එතකොට ඔය විදිහේ අත්හලා බැලීම් කීපයක් මා කළා තවත් ඒ විදිහට අවසන්යන් වලින් කීපයක් කරලා තියෙනවා. මෛත්‍රියෙන් පුළුවනි උගක් වටිනා දේවල් කරන්න බුදුරජාණන් වහන්සේ ආනිසංස 11ක් දෙන්නලා තියෙනවා. ඒ ජීවිතයේ සම්බන්ධව ඒවටම අඩංගු වෙන අන්දමේ තවත් කරුණු රාශියක් සම්පූර්ණ කරගන්න පුළුවන් මේ මෛත්‍රී. ඒ යොදා ගැනීම ජීවිතයක් ජීවිතයට පැමිණෙනා වූ කරදර විපත්ති ඒවයින් මේවයින් නිදහස් වේදට යෝගාවචරයන්ට විශේෂයෙන් එක ප්‍රයෝජනයි දැන් යෝගාවචරය භාවනා වේදන අවස්ථාවේදී කිට්ටුව පහත සතුන්ගේ කෑලෙහි කියනවා ඒක කරදරයක් භාවනාවට ඒකට කියන්නේ කද හිත නරක කරගන්නේ නැතුව ඒ ලිංගකට මම මේ කරන භාවනාව නවත්තලා මෛත්‍රිය හිතර ගන්නවා. මෛත්‍රිය හිතට අරගෙන මේ මෛත්‍රිය යුක්තව අර සතුන් දිහාවට හිත යොදනවා. මේ සතුන් වෛර නැති වෙත්වා තරහ නැති වෙත්වා දුක් පීඩා නැති වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා. මේක අර කැඩෙන්නේ නැති. සමහර විට සත්තු කොලහල කර ගන්න අවස්ථාවේදී ඔබ බොහෝ ප්‍රයෝජන ලාභී. තම තමන් ওই විදිහට මේ අතන්ට අත්දැකම් බලන්න ඕන අතහදා බලන්න පුළුවන්. මේ ක්‍රම වලින් ශරීරයේ පැමිණෙන වේදනාව දුක් වේදනාව තමන්ගේ අනුන්ගේ ඒ ඔය ආදී වශයෙන් ඒව නැති කරගන්නද පුළුවන් මායි කරගන්නට සත්‍යයක් තියෙනවා මෙන්න මේ විදිහට <clears throat> එකම මෛත්‍රී සම්බන්ධව ඉතල බලාපුවාම අනුන්ට උපදෙස් දෙන්න පුළුවන් මේ සම්බන්ධව බොහෝ දුරට නොයෙක් විදිහෙන් උපදෙස් දෙන්න පුළුවන්. තවත් කරුණක් වශයෙන් කියන්න අත්ුයිනේ දැන් කෙනෙක් බොහෝම හිත නරක කරගෙන ක්‍රෝධයෙන් වාගේ ඉන්නවා. ඒ යත්තා මේ විත හිත යොදලා. මේ මෛත්‍රිය යදුවෝ. ආරස නැති වෙන්නේ. නැති වෙන්නේ. එතකොට මේ සතුන් භූතයන් වෙන වෙන සතුන් ඉන්නවා භූතයන් වශයෙන් ඔය අවතාර හෝල්මන් ආදී දේවල් පෙන්වනවා කියලා කියනෝනේ මේ හැම අවස්ථාවකදීම එහෙම දෙයක් ඇති වෙනකොට මේ මෛත්‍රිය බොහොම ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේගේ අර සූත්‍රය මෙත්තානි සංජය කියන මේ සූත්‍රය දහසක් ආනිසංස කියනවා. ඒකේ 11යි තියෙන්නේ තවත් ඔක ඇතුලේ දහස් ගණන් ආනිසංස අපිට හිතා ගන්න පුළුවන්. මෛත්‍රිය හොඳට දිනු කරගත්තාම උගන්වනට දිනු කරගත්තොත් තව තවත් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විදර්ශනා භාවනාව ගෙන යන ඇත්තන්ටත් මෛත්‍රිය හොඟාම ප්‍රයෝජනයි අර විදිහේ බාහිර උපද්දරව ආදී පැමිණෙන අවස්ථාවේදී ඒලයි වළක්වා ගැනීම. ඒ වගේම හොඳට මෛත්‍රිය කරන කෙනෙකුට පුරුණි අර විදිහ අනුතාව අනුශාසනා කරන්ද අවවාද අනුශාසනා කරන්ද හොඳට ශක්තියක් තියෙනවා. ඒ අත්තා කරන්නා වූ අවවාදී අනුශාසනාවේ ශක්තිය හොඳට තියෙන නිසා ඒක පිළිගන්න ඕන. ආනත් හොඳට පිළිගන්න. බොහෝ විට මේ අවවාද අනුශාසනා කරන අවස්ථාවේදී ඒක අනුන් පිළිගන්නේ නැත්නම් මෙන්න මේ අඩුපාඩුව නිසා. යම්තම් නෙමෙයි අනුන්ට අඟවන අදහසින් නෙමෙයි අනුන්ට අඟව සමන් ලොකුවට ගුණ ධර්මයේ පුරනවා, මෛත්‍රිය පුරනවා, අනේ කවුරුවත් ඒවා කරන්නේ නැහැ. මම මෙහෙම කරනවා කියන ඒ හැඟීමෙන් ඒ කතාවෙන් ඉදිරිපත් වෙන නරකයි. ඒ Taman දේව තිබුණාවේ. ඒ Taman තුළ තිබෙනා වූ ගුණ Taman තුළ තිබුණාවේ. ඒ ඒවෙන් ප්‍රයෝජන සලසා දීම අනුන්ට Taman ළඟ නැති දෙයක් දෙන්න අන්දමට දෙන අන්දමට ඉදිරිපත් වෙන්න ඕනේ. තමන් ළඟ තියෙන දෙයක් නෙවෙයි ඒවා ප්‍රකට කරලා නොකිය මම මෙහෙම මෙහෙම ඉන්නවා මම මේ විදිහේ මෛත්‍රී කරනවා ඒ නිසා වහන්සලත් මෛත්‍රී කරන්න ඕන සමනාගලත් මෛත්‍රී කරන්න ඕන සමුසලත් මෛත්‍රී කරන්න ඕන කියන ඒ විදිහට සාදයෙන් කියන්නේ නරකයි සාමාන්‍යයෙන් කිව්වට දෙයක් නෙමෙයි අවවාදේ නියමන්දමට සාර්ථක කර ගැනීමට ඔන්න ඔය විදිහට තමන්ගේ අත්දැකීම් සහිතව අනුශාසනාවල් අවවාදයන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනු වරදෙන් මුදවන අදහස තියෙනවා. අනු කෙරෙහි කරුණාව තියෙනවා. අනු අනු පහත් කරලා සැලකීමක් කරන්න නරකයි. අනුන්ගේ කස්සේ පිළිගනලා කතා කරන්න අවවාද දෙන්නේ අනනාරා. අනුන් කෙරෙහි අනුකම්පාව, කරුණාව හොඳටම තියෙනවා. ඒ විදිහේ එනකොට අන්න අවවාද කිරීමේ අනුශාසනා කිරීමේ වත සම්පූර්ණ. නිස්සරණ අදහස තියෙනවා. නිස්සරණ අදහසෙන් යුක්තව වරදින් නිදහස් කරන අදහසින් යුක්ත වන සාසනාව කරන්න ඕන අවවාදයන් කරා. එනත් එනත් පිළිසෙන් මේ අනුමෝදනා ධර්ම දේශනා කරන්නව අවස්ථාවේදී වුණත් අර හැකිතා දුරට තමන් හොඳට තේරුම් අරගත්ත කරුණු දෙකක් ඒ ඒ උදවියට ඒ උදවිය දැනගත්තට කමක් නැහැ. දැනගත්තත් නොදැනගත්තත් තමන් හොඳට තේරුම් ගත්ත කරුණු ටික ඕන් ඉදිරියේ ගමන. මේ තබන්නේ මොන අදහසකින්ද බුදුරජාණන් වහන්සේගේ නියෝජිතයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ඒකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන් වහන්සේගේ නියෝජිතයි බුදුරජාණන් වහන්සේගේ අදහස් අනුන්ට දීමට සුදුස්සේ ඒ තමන් මේ විදිහේ සුදුසා බව තේරුම් අරගෙන එකක් හෝ වැඩියක් හෝ අනුන්ට අවවාද කළාට කමක් වචන කීපයකින් හෝ අවවාද දෙනකොට දෙන්න තියෙන්නේ අන්න අර අදහස අනුවයි ඒක බුදුරජාණන් වහන්සේගේ අදහසක් මම ඉදිරිපත් කරන්නේ මගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ නියම කරපු දෙයක්. කියන ඔන්නෝ හැඟීම යුක්ත හැඟීමෙන් යුක්තව අවවාද දෙන්න ඕන අනුශාසනා කරන්න ඕන ඒ විදිහට කරනකොට සතං හිසෝපියෝ හෝති අසතං හෝති යප්ති සත්පුරුෂයන්ට යථා ප්‍රේකණෙක් වෙන්නේ සමහර විටක මෙන්න මේ සත්‍යයේ නැතුව වැරදි යන්නවට අනුශාසනා කරන්න ගියොත් ආවාර දෙන්න ගියොත් සත්පුරුෂයන්ට උනත් අප්‍රිය වෙන්න පුළුවන්. අප්‍රිය වුණා කියලා තමන්ගේ කතාවට අප්‍රිය වුණා කියලා අසත්පුරුෂය කියලා මනින්න නරකයි. තමන් කියාපු හැටි සමහර විට නරකයි. තමන් පිළිපැදපු හැටි නරකයි. නරක නිසා සත්පුරුෂයන්ට උනත් නරක වෙන්න පුළුවන්. ඒ නිසා සත්පුරුෂයන් ඉදිරියේ උනත් අසත්පුරුෂයන් ඉදිරියේ උනත් නියම වත ඇතුව නියම තත්ත්වයේ ඇතුව ඒ අවවාද අනුශාසනා දෙන්න කරුම් මේ උනන්දු වෙන්න ඕන යෝගාවචර කෙනෙක් වුණාම දැන් මේ පිරිස යෝගාවචර පිරිස ඒ යෝගාවචර පිරිස අනුන්ට අවවාද දීමද සුදුසුසෝ අනුශාසනා කිරීමද සුදුසු. ඒ සුදුසුම් වශයෙන් යෝගාවචර ජීවිතය ගත කරන්නේ. පුංචි එකක් නෙමෙයි යෝගාවචර ජීවිතය කියන එක උසස් එකක්. මහා ජනයාගෙන් ඉහළට වෙන් වෙලා කෙනෙන ජීවන තත්වයක් ජීවිත තත්වයක් මේ යෝගාවචරයන් තුළ තියෙන විශේෂ දර්ශනයක් මේ යෝගාවචරයන් තුළ තියෙන්න ඕනේ ඒ කියන්නේ තියෙන්න ඕනෑ නිසා ඒක Taman තුළ තියෙන ඒවා මතු කර ගන්න ඕන නිතරම. සාමාන්‍යයෙන් ටික කලක් හෝ භාවනාවක යෙදුනා නම් සමාධියක් ඇති කරගෙන කාලය ගත කරා නම් එහි එක්තරා ශක්තියක් තියෙනවා. ඒක Taman තේරුම් අරගෙන ඒ තව තවත් දේවල් දිනු කරන්නත් ඕන. එයින් ප්‍රයෝජන ගන්නත් මහන්සි ගන්නවා. ප්‍රයෝජන අනුන්ට සලසා දෙන්නත් මහන්සි ගන්නවා. යෝගාවචර ජීවිතයේ මුසස් එකක් වටිනා එකක් ඒ වටිනා යෝගාවචර ජීවිතය සාර්ථක කර ගැනීමට නොපසු බටව ඒ යෝගාවචර වැඩ පිළිවෙන්නේ නොකඩවා යෙදෙන්න මහන්සි ගන්නවා. යෝගාවචරයා අනුන්ට ආගවන්න නරකයි Tamanට මෙන්න මේ මේ ಗುಣ තියෙනවා කියලා. ඇතන් විටක සමාජයට ගියව අවස්ථාවේදී යෝගාවචරයෙන් අහනවා ඔබ වහන්සේලා මෙච්චර කල් මේ අරන් ඉඳලා ඉන්නවා භාවනා කරනවා මොනවද ඔබ වහන්සේලා ලබාගත් ප්‍රතිඵල කියලා අහන්න ඕන. ඉතින් අන්නේ බඳු අවස්ථාවේදී වුණත් uh, ඒවට සුදුසු පිළිතුරු තමන් අත්ත්ුක්ඛංගන පරමම්බන කියන මේ දෙකෙන් අහක් වෙලා තමන්ගේ தත්ත්වය මතු නොවන අන්දමට තමන් තමන්ගේ தත්ත්වයේ එහි නොවන අන්දමට ධර්ම කාරුණොත් ප්‍රකට වෙන අන්දමට පිළිතුරු දෙන්න තාක්ෂණය. මෙන්න මේ මේ විදිහට ගති ගති වුණ තියෙනවා නේද කියලා ඉතින් වැඩ වැඩ කර නැති කතාවල් කළොත් එතෙන්දි වෙන්නේ යෝග අවශ්‍යයකටත් වෙච්චි නේද? සාමාන්‍යයෙන් මේ බඳු අවස්ථාවේදී හිතලා තියාගන්න ඕන දීර්ඝ පිළිතුර නේද කියලා. ඒ කියන්නේ දැන් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය හිතේ බලනකොට දැන් විශ්වෝන් වහන්සේලාගේ ජීවිත සම්බන්ධව කල්පනා කරනවා. වික්ෂු සමහර විටක වික්ෂුන් වහන්සේ කෙනෙක් හිතනවා යෝගාවචර ජීවිතයේ දැල්සේ නැති වික්ෂුන් වහන්සේ නමක් දිහා බලාපුවාම ඒ කෙනෙක් ඉදිරිපත් කරගන්නවා. හරිද? ඉතින් කිසිම tempatකමක් නෑ. කායේ tempatකමක් නෑ. වචනේ tempatකමක් නෑ. හිතේ tempatකමකුත් නෑ. කතාවෙන් එන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් බලාපුවාම යෝගාවචරයේ වශයෙන් කටයුතු කරන කෙනෙකුට මේ දෙක තුනම හොඳට තියෙනවා. ආය tempත් කමක් හොඳට තියෙනවා. වචනේ tempත් කමක් තියෙනවා. ඉවසන්නත් පුරුදු කමක් තියෙනවා. ඉවසන්න පුරුදු ගතියක් තියෙනවා. මේක මගේද මේ විදියට තත්ත්වයක් වුණා කියනවා නම් ඒක ප්‍රයෝජනයක් මේ භාවනාව එක්තරා ප්‍රයෝජනයක් වශයෙන් මේ අයින් වෙලා කටයුතු කිරීම එක්තරා ප්‍රයෝජනයක් වශයෙන් කියන්න බැරිද කියලා ඒවාම අනිත් පැත්තට පෙන්වු කරන්න පුළුවන්. ඔය විදිහේ අර අත්ත්ුක්කංශන පරවම්බන කියන දෙකෙන් අයින් වෙලා අනුන්ට උත්තර දෙන්න ඕන. එතකොට යෝගාවචරය වටිනා කෙනෙක් වෙනවා. තමන් උසස් කරලා පෙන්වන්න නරකයි. අනුන් පහත් කරලා පෙන්වන්න නරක. ඒ දෙකම නැතුව මධ්‍යස්ථව සඳහා කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට යෝගාවචර ජීවිතය පිළිබඳව අපට උගක් දේවල් සඳහා කරන්න හිතන්න පුළුවන්. ඒවා ඉතලා තියාගන්න ඕනේ. මේ ආවාද අනුශාසනා කිරීමට යෝගාවචරය සුදුස්සා කියන්නේ විශේෂ දර්ශනයක් තියෙනවා යෝගාවචරයේදී. සාමාන්‍ය දර්ශනයට වඩා විශේෂ දර්ශනයක් තියෙනවා. විශේෂයෙන් විදර්ශනා භාවනාව කරන කෙනෙකුට විශේෂ දර්ශනයක් තියෙනවා. විශේෂ හැඟීමක් තියෙනවා. ඒ නිසා අනුන්ට අවවාද දෙන්න ශක්තියක් තියෙනවා. අනුශාසනා කරන්න ශක්තියක් තියෙනවා. වරදෙන් මුදවාලීමේ ශක්තියකුත් එයාට තියෙන්න පුළුවන්. දැන් මේ පස්සේ දුවන නරක. අනුන්ට අවවාද කරන්නේ, අනුන්ට අනුශාසනා කරන්නේ, අනුන් වරදේ නිදහස් කරන්නේ කියන වශයෙන් දුවන නරකන්. ඒ දුවන නරකය කියන්නේ මොකද මේ තමන්ගේ මේ වැඩ ටික පිළිගෙනවනේ. තමා විසින් කළ යුතු වැඩ ටික පිළිගලා ගන්න. සම්පූර්ණ කරගත්තොත් පස්සේ නම් අර කටපිච්ච කියන තත්ත්වයට ආවන් පස්සේ නම් ඕන තරම් ගිහිල්ලා අවවාද දුන්නට මොන වරදක්වත් වෙන්නේ නැහැ. එතකන් ඒ තත්වයට එනකන් ටිකක් වෙලා දරාගෙන ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී ටිකක් කියනවා අවවාද දෙනවා අනිත් අවස්ථාවේදී තමාගේ වැඩ ටික කර ගැනීමට මහන්සි ගන්නවා. තමා විසින් කරගත යුතු වැඩ ආශයක් තියෙනවා. ඒක සම්පූර්ණ කරගන්න ඕනේ කියන හැඟීම තියාගන්නේ. මේ මලාපුහාම මේ තන්දු පුළුවන් දැන් ආවුරු ගණනක් යෝග භාවනාව කරනවා. නමුත් මේ නියම ප්‍රයෝජනයක් ලැබුණේ නැත්නම් අර අවුරුදු ගණන් ගණන් කිරීම වැඩක් නැහැ. අපි සුමානයක් වුණා කමක් නැහැ. හොඳට කටයුතු කළා ඒකේ ප්‍රතිඵල ලබා ගන්න කියනවනම් හරිදක් නැහැ. එනිසා අර කාලය ගණන් කිරීම නෙමෙයි කියන්නේ තමාගේ වැඩ ගැන උනන්දු වීමයි. යෝගාවචරයන් ඒක ඉදී කියලා ගන්නෝ, ඉරේදී ආගනෝ අර අනුන්ට අවවාද දීමේදී එක්තරා ප්‍රමාණයක සිහියෙන් බුද්ධියෙන් කරන්නට බලාපොරොත්තු වෙන්න ඕන. විශේෂයෙන් සමාගයේ කටයුතු ටික සමව කරගන්න ඉක්මනින් කර ගැනීමට උනන්දු වෙන්න ඕන. ජීවිතයේ කියන එක කොයි වෙලාවෙ විනාශ වෙනවා දන්නේ නැහැ. අනුන්ට අවවාද කර කර හිටියාට මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. තමන්ගේ කාර්යය තමන්ගේ කාර්ය සම්පූර්ණ කර ගැනීමටයි උනන්දු වෙන්න ඕන. ඒ විදිහේ කල්පනා කරගෙන මේ යෝගාවචර පිළිද මේ පාඩම අද හිතට ගන්න ඕන. අනුන්ට අවවාද දීමේදී අනුශාසනා දීමේදී පිළිපදින හැටි ඒ පාඩම අද තේරුම් කර ගන්න ඕන. අනිත් ඒක මොන මොන කරුණු සම්බන්ධව හෝ භාවනාවට ආйти කරුණු පිළිබඳව එක්තරා අත්දැකීම් රැසක් Taman තුළ තියෙන්න ඕන, තියාගන්න ඕන. අනුන්ට නොකියුවාට කමක් නැහැ. Taman තුල තියෙන්න ඕනේ. ආවාද කරන්න අවස්ථාවේදී අනුන් ඉදිරියට ගියා අවස්ථාවේදී එයන් ප්‍රයෝජන ගන්න පුළුවන්. අනුන්ට කියන්න ඕනේ නැහැ. Tamanගේ තත්ත්වය අනුන්ට එලි කරන්න ඕනේ නැහැ. එලි කළොත් වෙන්නේ මොකද පිළිගෙන එක. තමන්ගේ තත්ත්වය පිළිගෙනවා. ඒ නිසා යෝගාවචරයන් වශයෙන් ජීවත් වෙනවා කටයුතු කරනවා මේ විදිහට අද කල්පනා කරන්න ඕනේ ඒ විදිහේ තමන් තුළ ඒ යෝගාවචර ජීවිතයට උපකාර වන්නා වූ දේවල් දිනු කර ගන්න ඕන. ඒ දිනු කරගන්නේ ඉස්සරහට තමා විසින් කළ යුතු වැඩ ටික ඊටාම හොඳින් කරගනිමින් බලාපොරොත්තු වන්නා වන්දමත මේ බුද්ධ ශාසනික ශ්‍රේෂ්ඨ ගුණ සමූහයක් වන සීල සමාධි ප්‍රඥා කියන මේ උතුම් ගුණ ධර්මයන්ගෙන් සමාගයේ సంతානයේ තහවුරු කරගෙන ස්ථාවර කරගෙන සම්පූර්ණ කරගෙන Tamanටත් ලෝකයාටත් වැඩක් සිද්ධ කර ගැනීමට කර දීමට සමර්ථ වෙත්වා කියලා